එවං සම්භාවිතෝති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ සූදානම් වෙන්නේ සූත්‍ර දේශනා මාලාවක් හැටියට මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන බුද්ධ වචනය දේශනාව ශ්‍රවණය කරගන්න. තථාගතයන් වහන්සේගේ දේශනාවන් දැන ගැනීම බොහෝම වටිනාකමක් තියෙනවා. මේ ජීවිතේ මේ ආකාරයේ මිත්‍යා අදහස් වලට නොයි නිවැරදි දෘෂ්ටීන් ඇති කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ ධර්මය උපකාර වෙනවා. ඒ නිසා මේ වෙලාවේ පින්වත් අය දේශනා කරන මමත් ධර්ම ගෞරව උපදවාගෙන ධර්මය ශ්‍රවණය කරන්න ධර්ම දේශනා කළ යුතු වෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනාව දැන ගැනීම මේ ජීවිතේ බොහෝම යහපතක් සිදු වෙනවා. දේශනාව ශ්‍රවණය කරන වාරයක් ගානේ කුසල් සිත් ඉපදෙනවා ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්නේ මේ ජීවිතේ සසර ජීවිතේටත් මහා යහපතක්මයි සිදු වෙන්නේ ඒ නිසා ඒ උතුම් වූ පුණ්‍ය විපාකයක් සිද්ධ කරගන්න අවස්ථාව මේ ලෝකේ නොයෙක් ආකාරයේ શબ્දයන් කාමයන් ඇවිස්සන දේවල් ශ්‍රවණය කරා කියලා ඒකෙන් මෙලොවටත් අයහපතක් පරලොවටත් අයහපතක් සිදු වෙනවා මිසක් කිසිම ආකාරයේ යහපත් දෙයක් ඒකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ අපි හැම දිනෙකටම තථාගතයන් වහන්සේගේ ධර්මය හැර වෙන සැනසීම ලබන්න පුළුවන් වෙනත් මාර්ගයක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ ජීවිතේ දේශනා කරන මමත් මේ පින්වත් අයත් ධර්මයෙන් ඇසෙතුයි ධර්මයෙන් පුරුදු කරගත යුතුයි සංසාර ජීවිතයේ නොකරගත්තු එකම කාරණය නිසා සංසාර ජීවිතයේ ධම අවබෝධ කරගත්තු නැති එකයි නොකරගත්තු එකම දේ. අනිත් හැම සැපයක්ම හැම දුකක්ම විඳ නිසා මේ ජීවිතයේ ඒ ධහම ලැබීමෙන් ලබන සුවය හැර වෙන කිසිම දෙයකින් පංචකාමයන් වලින් කිසිම ආකාරයෙන් ස්ථිරසාර සැනසීමක් නිවීමක් ලැබෙන්නේ නෑමයි. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයක්මයි. ඒ නිසා මේ පින්නත් අය මේ වෙලාවේ ඒ සියලු රසයන් අභිභවා දින ධර්ම රසය ලබා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරගන්න. අද දවසේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන සූත්‍ර දේශනාවන් ඇතුළත් මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් සූත්‍ර දේශනාවක් වන සත විනීත සූත දේශනාවයි අද දවසේ අපි සාකච්ඡා කරගන්නට ශ්‍රවණය කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන සමයේදී භාගතුන් වහන්සේ වේලුවන කියන වේලුවනාරාමේ කලන්දක නිවාපනම් වේලුවනාරාමේ වැඩ වාසය කරන සමයකදී මේ දේ සිදු වුණා. තථාගතයන් වහන්සේ හමුවන්ට පැමිණි ಜಾති භූමක භික්ෂූන් ಜಾති භූමක භික්ෂූන් භාගතුන් වහන්සේ හමුවට පැමිණියා ඒ ස්වාමීන් වහන්සේලා වස් වාසය කරලා වස් පවාරණය කොට තථාගතයන් වහන්සේ හමු වීමට පැමිණි අවස්ථාවේ ඉතින් මේ අවස්ථාවේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් සඳහන් කරලා තියෙනවා මේ කලන්නක නිවාපනම් රජගහනුවල වේණුවාරාමේ භාගතුන් වහන්සේ වැඩ වාසය කරන සමයේ කලන්නක නිවාපනම් වේළුවාරාමයේ නමින් මේ නාමය ලැබීම සඳහා හේතු වන සිදුවීමක් පිළිබඳව අර්ථ කතාව තුළ සඳහන් වෙලා තියෙනවා දක්වලා තියෙනවා කලන්දක නිවාප කියන වේළුවනාරාමය කලන්දක නිවාප වේළුවනාරාමයේ හැටියට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන හේතුව වේළුවන කියන්නේ උණගස් වලින් සමන්විත බොහෝම මනරම් නිල වර්ණයෙන් යුක්තව දැකුම් කළු මනරම් වනයක් මේ වේලු වනය හැටියට සඳහන් වෙලා තියෙනවා ඒ වගේම කලන්දක නිවාපනම් නම හැදුණු විදිහක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කලන්දක නිවාප කියන නම සෑදීම සඳහා එක රජ කෙනෙක් ඒ රජුරුවන් විනෝද වීම සඳහා උයන් කෙළියේ පිටත් වෙලා ඉන්න වෙලාවක මේ වනයේදී සුරා මත් මත්භාවය නිසා සුරාපානය කිරීමෙන් ඇතිවන මත්භාවය නිසාම රජුරෝ නිින්දට වැටුණා. නිදාගැනීම අවස්ථාවේදී කළු නාගයෙක් අර ඒ සුරා ගන්ධයට ඇවිල්ලා කළු නාගයෙක් දෂ්ට කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ඒ රුක් දෙවිය ඒ ගස ගඟ පිටපු රුක් දෙවියා ගසට අරක්ගත් රුක් දෙවියා ලේනෙක්ගේ වේශයක් මවාගෙන රජුරුව ඉදිරියේ කනලඟ ශබ්ද කරා. පසු රජුරුව ඒ ශබ්දයට ඇහැරිලා ඒ ශබ්දය නිසා රජුරුව අවදුන ශබ්ද නිසා කලුනාගයා යන්නට ගියා. මේ අවස්ථාවේ රජුරුව ඒක දැකලා ඒ සියලු ලේනුන්ට වැටුප්පාදී පිරිනමු බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේකට කලන්දක නිවාප කියන නම සැදුන බවයි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතයේ මේ අවස්ථාවේ තුන්වත්නි අපිට මේ කාරණා දැන ගැනීම සද්ධාවට අවශ්‍ය වෙනවා සද්ධාව ඇති කර ගැනීම මේ අර්ථ කතාවන් තුළ දක්වලා තියෙන නොඑක ආකාරයේ සිදුවීම් පිළිබඳව දැන ගැනීම අපිට බොහෝම වැදගත් වෙනවා මිත්‍යා ආදී අදහස් වලින් දුර වීම සඳහා. අද කාලේ වැරදි අදහස් සමහර අය ඒ නොඑක ආකාරයේ වැරි දෘෂ්ටීන් පතුරවාගෙන යනවා. ඒ නිසා මේ කාරණාවන් මේ සූත්‍ර සහ අටුවාව තුළ දක්වලා තියෙන කාරණාවන් දැන ගැනීම අපිට බොහෝම යහපතක් සිද්ධ වෙනවා. බොහෝ වැරදි ආදී අදහස් වලින් දුර වීම සඳහා භාගතුන් වහන්සේ ලග්ගිය වැනි තැනක උප්පත්තිය ලැබුණු බව ලැබපු බව ආදි වශයෙන් වැරදි අර්ථකථනයන් අද කාලයේ සමහර අය ප්‍රකාශ කරන නිසා මේ සූත්‍ර දේශනාවන් අටුවාවන් නිවැරදිව පරිහරණය කරන කම නිසාම මේ වැරදි අදහස් දුරු කර ගැනීම සඳහා මහා උපකාරයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ විදිහට වේලුවන කලන්ද පිනවාපුනම් වේලුවාරාමයේ තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන සමයේ රජගහනුවර මේ රජගහනුවර වැඩ වාසය කරන අවස්ථාවේදී ජාති භූමක විසුන් වහන්සේලා ඒ වස් වාසයෙන් අවසානයේ වස් පවාරණයෙන් අවසානයේදී භාගතුන් වහන්සේ මුණ ගැසීමට පැමිණ සිටින වේලාවේදී භාගතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් සුව දුක් විචාරනවා කෙසේද ඉවසිය හැකිද යතිය හැකිද සුවසේ වාසය කරාද පින්නපාතය ආදී ලැබුණාද ආදී වශයෙන් විචාරනවා භාගතුන් වහන්සේ බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි ඒක පළමුව ඒ විදිහට දැහැමි කතාවෙන් යුක්තව වාසය කරනවා ඉතින් මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලාගෙන් භාගතුන් වහන්සේ විමසන්නට යෙදුනා. ඒ භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගේ විමසන්නේ භාගතුන් වහන්සේගේ ඒ බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේ ප්‍රතිපත්තිය සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපන්ති සම්පූර්ණ කරගන්න අයට භාගතුන් වහන්සේ බොහෝම ගරු කරනවා. ඒ නිසායි භාගතුන් වහන්සේ එක් භික්ෂුවක් පිළිබඳව විමසන්නේ. කුමන ආකාරයේ දුක්ඛක් පිළිබඳවද භාගතුන් වහන්සේ විමසන්නේ. දැන් අටුවාව තුල සඳහන් කරලා තියෙනවා අර්ථ කතාව තුල ජාත භූමිය හැටියට සඳහන් වෙලා තියෙන මේ සූත්‍ර දේශනාවේ ජාත භූමිය හැටියට සඳහන් කරන්නේ වෙන කිසි කෙනෙක් උපදෙච්චී තනක් නෙවෙයි. කොසල රජු වගේ උසස් කෙනෙක් සම්පූර්ණ ආදී දෙවියෙක් බ්‍රහ්මෙක් උපත් වෙලා තනක් නෙවෙයි ශ්‍රාවකෙක් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් උත්පත්ති තනක් නෙවෙයි. මේ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් නොඑක ආකාරයේ ගස් ආදී වැල් ආදී මල් ආදී සුඳ ආදී පතරවමින් මහා පාතිහාරයක් දක්වන මේ බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේ උත්පත්ති ලැබුණු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබපු භූමියයි මේ පාතිහාර පෑමෙන් උත්පත් ලැබපු භූමිය භාගතුන් වහන්සේ උත්පත් ලැබපු භූමිය නිසා ජාත භූමිය නමින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ ජාත භූමිය කියන භාගතුන් වහන්සේ උත්පත් ලැබපු ඒ භූමිය වස්වාසය කරලා අවසානයේ මේ ස්වාමීන් වහන්සේලා බුදුන් වහන්සේ ළඟට පැමිණුණාට පස්සේ විමසන කොටයි කොහේ සිටද පැමිණියේ කියලා විමසනකොට ජාත භූමිය සිට වැඩම කරවූ බව බාගතුන් වහන්සේට සඳහන් කරන්න තේදෙන්නේ. බාගතුන් වහන්සේ ඉවලේ අටුවාව තුළ සඳහන් කරලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් විමසන්නට ගියේ නෑ ඒ තමන්ගේ ජාත භූමියේ සුද්ධෝදන රජුරුවන් ගැන ඒ වගේම මහා ප්‍රජාපති ගෝත්මයාදී ඥාතීන් පිළිබඳව සෝදුක් විචාරන්නට ගියේ නැහැ. භාගතුන් වහන්සේ එසේ සෝදුක් විචාරන්නට නොගියේ භාගතුන් වහන්සේ ධර්මයට ගරු කරනවා. ධර්මයට ගරු කරනවා ප්‍රතිපත්තියට භාගතුන් වහන්සේ බොහොම කැමතියි. ඒ නිසායි භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා විමසන්නේ දස කතා වස්තු වලින් සමන්විත භික්ෂුවක් පිළිබඳව භාගතුන් වහන්සේ දස කතා වස්තු වලින් සමන්විත භික්ෂුවක් පිළිබඳවයි විමසන්නේ. ඊට ඒ එම ස්ථානයේ වැඩ වාසය කරපු ඒ ස්වාමීන් වහන්සේලා පිරිස සඳහන් කරනවා භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේ මේ විමසන ප්‍රශ්නයට උත්තරයක් හැටියට ඒ ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්නේ මේ දස කතා වස්තු වලින් සමන්විත තමනුත් දසකතා වස්තුවලම යෙදෙමින් අනුත් දසකතා වස්තුවේ සමාදම් කරන වික්වක් පිළිබඳව. එවිට එතන හිටපු ස්වාමීන් වහන්සේලා තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ සිහිපත් වෙනවා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා හරියට මේක ගර්ජනාව මේක ශබ්දය ඇහිලා ඇහෙනකොට මොනුරු රංචුව කෑ ගහනවා වගේ ඒ භාගතුන් වහන්සේ අසන ප්‍රශ්නයේදී තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ වන පුන්න තෙරුන් වහන්සේව සිහිපත් වෙලා භාගතුන් වහන්සේට උත්තර දෙනවා මේ විදිහට අද දවසේ අපි සඳහන් කරන්න තිබුණ ඒ ධර්ම කොටාසේ සඳහන් වෙලා තියෙන විදිහට පුන්නෝ නාම බන්තේ ආයස්මං භාගතුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේ පුන්න නම් ආයස්මත් වහන්සේ එසේ දස කතා වස්තු වලින් සමන්විතව යෙදීමත් ඒ වගේම අනිත් අයව සමාදම් කිරීමත් පිළිබඳව යෙදෙන බවයි භාගතුන් වහන්සේ වෙත මේ පුන්න ස්වාමීන් වහන්සේ පිළිබඳව මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්න තිබුණේ. ඉතින් මේ ಗುಣ කතාව ආගෙන ඉන්නවා එතන හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ පුණ්‍යතෙරුන් වහන්සේගේ ගුණය ගැන ඇහිලා මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට එවෙලේ හිතෙනවා මේ පුණ්‍යතෙරුන් වහන්සේව දකින්න තියනවා නම් පුණ්‍යතෙරුන් වහන්සේව ආශ්‍රය කරන්න තියනවා නම් මහා ලාභයක් මහා වාග්යක් කියලා මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට එම ස්ථානයේ ඒ ශ්‍රවණය කරගෙන හිටපු සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට යම් සංගීමක් ඇති වෙනවා. ඉතින් අවසානයේ තථාගතයන් වහන්සේ මේ රජගහනුවර වාසය කරලා රජගහනුවරින් පිටත් වෙලා පැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කරනවා. කාලිකාවේ වැඩම කරනවා. ජේතවනාරාමයට වැඩම කරලා ඉන්න අවස්ථාවේදී මේ පුන්න තෙරුන් වහන්සේ මන්තානුපුත්ත පුන්න තෙරුන් වහන්සේ භාගතුන් වහන්සේ සවැත් නුවරට වැඩම කළ බව ආරංචි ලැබිලා මේ සවැත් නුවරට ගුණ තෙරුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කලායින් පසුව භාගතුන් වහන්සේ මුණ ගැසීමට ගුණ තෙරුන් වහන්සේ කෙලින්ම ගඳ කිරියටම වැඩි බවයි සඳහන් කරලා තියෙනවා. දැන් අට කතාව තුළ පින්වත්නි සඳහන් කරනවා සමහරක් විට බුදුන් වහන්සේ දකින්න එන කෙනෙක් සරියුත් මොගලන් ආදී ඒ උතුමන් වහන්සේලාව බැහැ දැකලා පාදවා තෙල් ගල්වා ආදී ගෞරව කොට විවේක අරගෙන බුදුන් දකින්නට යනවා. නමුත් මේ තෙරුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේ එසේ මේ භාගතුන් වහන්සේ සමීපයට කෙලින්ම ගන්ධකිරියටම වැඩම කළ බවයි සඳහන් කරලා තියෙන්නේ. ඒ හේතුව උන්වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ආදී ඒ උතුමන්ගෙන් විමසලා යන්න ඕන කියලා හිතක් ඉපදුනේත් නැහැ. ඒ වගේම ඒ තෙරුන් වහන්සේ වල්ලබයි. ඒ කියන්නේ බොහෝම බුද්ධ ශාසනයට සමීපයි. සාස්ත්‍ර ශාසනයට සමීපයි. හරියට රජුරුවන්ගේ යුද්ධ දැන් දිනාගත්තු මහා යෝධෙක් වල්ලභෙක් වගේ මේ ස්වාමීන් මේ බුද්ධ ශාසනයේ දිනාගත් උතුම් වල්ලභේ එතකොට මේ වගේ උත්මයේ ශ්‍රේෂ්ඨයෙක් අය වෙන කිසි කෙනෙක්ගෙන් නොනසා බුදුන් වහන්සේ දැකීමටම පැමිණියා. ඉතින් රාජ්‍යරුවන්ගේ යුද්ධයේ දිනපු තෙම්පෙටියෙකුට ආපහු වෙන කෙනෙක්ගෙන් විමසීමට රාජ්‍යරුවන් දැකීමට අවස්ථාවක් ඇත්තේ නැහැ. රජුරන් විශ්වාසය රජුරන් පිළිබඳව දන්නවා හිතවත් වල්ලබ නිසා. ඒ නිසා බුදුන් වහන්සේ හමු වීමටම මේ කුණ තෙරුන් වහන්සේ ගන්ධකිලියටම වැඩම කරේ ඒ නිසායි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තෙරුන් වහන්සේ නැවත පිටත් වෙලා ගියා. බාගතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවේදීලා වන්දනමාන කරලා බාගතුන් වහන්සේ කුණ තෙරුන් වහන්සේට දස කතා වස්තුවලින්ම දහම දේශනා කරන්න ලැබුණා. පටිසම්භිදාපත් මහරහතන් වහන්සේ නමකට හරියට වෙරළේ ඉඳලා අර මුහුද පෙන්නනවා වගේ අත දික් කරලා මුහුද පෙන්නනවා වගේ ඒ උතුමන් වහන්සේලාට ඒ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ආදී පටිසම්භිදාවටපත් ඒ උතුමන් වහන්සේලාට ධර්ම දේශනා කරනකොට ණය වශයෙන් මේ උතුමන් වහන්සේලාට වැටහෙනවා. ඉතින් මේ කුණ තෙරුන් වහන්සේත් මෙසේද භාගතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඉන්පසුව අන්ද වනයේට වැඩම කරන්නට යෙදුණා. එහෙම වැඩම කරේ ආපහු අග්‍රස්ථාවක උතුමන් වහන්සේලා බැහැ දැක්කේ නැත්තේ මෙහෙම සිතක් ඉපදුනාලු කියලා අට කතාව තුළ සඳහන් කරලා තියෙනවා. කුමන හිතක්ද ඉපදුනේ? මේ පුන්න තෙරුන් වහන්සේට හිතෙනවා භාගතුන් වහන්සේට උපස්ථාන දෙකක්. ඒ වගේම අග්‍රස්ථාවක උතුමන් වහන්සේලාට එක් උපස්ථානයක්. ඒ කියන්නේ පින්වත්නි මේ පුන්න තෙරුන් වහන්සේ නැවත අන්දවණේට වැඩම කරායින් පසුව ආපහු සරියුත් මුගලන් ආදී උතුමන් බැහැ දැකලා නැවත භාගතුන් වහන්සේට උපස්ථානයක් කරන්න නැවත වැඩි හැකියි. ඒ නිසායි භාගතුන් වහන්සේ උපස්ථාන දෙකක් අග්‍රස්ථාව කුතුමන් වහන්සේලාට එක් උපස්ථානයකුත් නිසා ගුණ තෙරුන් වහන්සේ එසේ අන්දවණයට වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම ජේතවනාරාමේ ඒ බතින් පසුව පින්ඩපාතෙන් පසුව බොහෝ දෙනෙක් භාගතුන් වහන්සේ මුණ ගැසීමට පැමිණෙන නිසා එතන විවේකයට අපහසු නිසායි ඒ පුණ්‍ය තෙරුන් වහන්සේ නැවත ආපහු අන්දවණයට වැඩම කරේ කියලායි සඳහන් වෙලා තියෙන්නේ. මේ අන්දවණයට වැඩම කරන අවස්ථාවේදී මේ පුණ්‍ය තෙරුන් වහන්සේ ගැන අහගෙන දැනගෙන හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතවැසි එක් භික්ෂුන් වහන්සේ නමක් මේ භික්ෂුන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දීලා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතර ಗುಣ කියන ඒ ගුණ තෙරුන් වහන්සේ වැඩම කරා භාගතුන් වහන්සේ මුණ ගැහිලා ආපසු වැඩම අන්දවණේට වැඩම කරන් ලැබුණ බව සඳහන් කරනවා. ඒ වෙලෙ ඉක්මනින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉක්මනින්ම අර පුණ තෙවුන්නාන්සේ පසුපස ගිය බවයි සඳහන් කරලා තියෙන්නේ. හිස පෙනෙන සීමාවේ ඉඳගෙන යන්නට ලැබුණා. භාගතුන් වහන්සේ හමු වී එසේ වැඩම කරන ගුණ තෙරුන් වහන්සේ පසුපස කාරිබුත මහරහතන් වහන්සේ වැඩම කරන්නට යෙදෙන්නේ ඒ සුදුසු අවස්ථාවක් සාකච්ඡා කිරීම සඳහා සුදුසු අවස්ථාවක් ලබා ගැනීම සඳහා ගුණතරුන් වහන්සේගේ හිස පෙනෙන දුර ප්‍රමාණයේ සිට සාරිපුත මහරහතන් වහන්සේ පිටුපසින් වැඩම කරා. ඒ වැඩම කරේ ගුණතරුන් වහන්සේ විවේකයේ ගත කරන්න තැන සුදුසු තැන දැන ගැනීම සඳහා බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ගුණතරුන් වහන්සේ ඒ විහා විහරණ සඳහා අන්දවමේ වැඩ වාසය කරා. සාරිපුත මහරහතන් වහන්සේ දිවා විහරණය ගතකොට සමාපatti සුවයෙන් වැඩ වාසය කරලා මේ කුණ තෙරුණාන්තේ සමීපයට පැමිණ බොහෝම සතුටු සාමීචයේදී කුණ තෙරුණාන්තයෙන් ප්‍රශ්නයක් විමසනවා කුණ තෙරුණාන්තයෙන් විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ තථාගතයන් වහන්සේ ළඟ බමසර හැතිරෙන කෙනෙක්ද මේ මහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ අසන්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම ප්‍රශ්න සාකච්ඡාවට එළඹීමක් වශයෙන් කියලයි අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. නමුත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නොදැන අහනවා නෙවෙයි. ඉතින් ප්‍රශ්න සාකච්ඡාවට මුල කිරීමක් වශයෙන් අසන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ තෙරුන් වහන්සේගෙන් විමසනවා ඔබ තථාගතයන් වහන්සේ විශේෂ බඹතර හැසිරෙන කෙනෙක්ද? වෙලේ සඳහන් කරනවා මේ පුණ්‍යතරුන් වහන්සේසේ යැවැත්නි තථාගතයන් වහන්සේ ළඟ බඹසර ඇසිරෙන කෙනෙක්. එවලේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත විමසනවා ඔබ තථාගතයන් වහන්සේ ළඟ බඹසර ඇසිරෙන්නේ සීල විසුද්ධිය සඳහාද? එතකොට නැත ඇවැත්නි කියලා පුණ්‍යතරුන් වහන්සේ පිළිතුරු දෙනවා. නැවත අහනවා චිත්ත විසුද්ධිය සඳහාද එසේ නැත ඇතමි කියලා මේ ගුණ තෙරුණා සඳහන් කරනවා එසේනම් දෘෂ්ටි විසුද්ධිය සඳහාද එසේ නැත්නම් සංකා විතරුන් විසුද්ධිය සඳහාද එසේ නැත්නම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද මම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද මම නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය සඳහා ආදි වශයෙන් විසුද්ධියේ හත පිළිබඳව විමසනවා ඒ හැම තැනදීම කුමතරුන් වහන්සේ උත්තර දෙන්නේ නැත ඇවැත්නි ආදි වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විමසනවා සීල විසුද්ධිය සඳහාද කියලා විමසනකොට නැත යන්නේ සඳහන් කරන් ලැබුණා චිත්ත විසුද්ධිය සඳහාද නැත යන්නේ සඳහන් කරන් ලැබුණා ඉතින් මේ විදිහට ඔබ කුමක් නිසාද එහෙනම් තාස්තුන් වහන්සේ විසින් බමුක රැහැසිරෙන්නේ කියලයි විමසන්නේ. එවලේ සඳහන් කරනවා මම භාගතුන් වහන්සේ විසින් බඹතර හැසිරෙන්නේ අනුපාදා පරිනිර්වාණය සඳහායි කියලයි පුණ තෙරුන් වහන්සේ ප්‍රතිඋත්තර දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසනවා නැවත අනු සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණයද ඊට පස්සේ උන්නතරුණාංශේ විමසනවා නැත ඇතන කියලා. එහෙනම් චිත්ත විසුද්ධි අනුපාදා පරිණිවාණයද? නැත ඇතන. එහෙනම් දිස්ති විසුද්ධිය සංඛා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී වශයෙන් විමසනවා. එයාම සරවතාවෙන් නැත වැත්නි කියලා. ඊට පස්සේ ආරුද්ධ මහා සංඝවංශ විමසනවා ඔබ අනුපාදා පරිමාණ සීල විසුද්ධියද කියලා විමසනකොට නැහැ කියනවා. චිත්ත විසුද්ධියද නැහැ කියනවා. එහෙනම් මේ වගේ තොර එකක්ද? එවිලෙත් කුණ තෙරුණා සඳහන් කරනවා මේ වගේ වෙන මේ වගේ තොර වෙච්ච එකකුත් නෙවෙයි. ඊට පස්සේ අහනවා එහෙනම් කුමක්ද මේකේ මේ ධර්ම කොටාසය කෙසේද අපි දැනගන්නේ කියලා සාර්ථක මහරහතන් වහන්සේ විමසනවා. මේ මේ වගේ තොරෙකුත් නෙවෙයි නම් ඊට පස්සේ ගුණ තෙරුන් වහන්සේ බොහොම අපූර්වට සඳහන් කරන උපමාවෙන් මේ ධර්මය නොනැත්තා වටහා ගන්නවා කියලා උපමාවක් සඳහන් කරනවා. උපමාවක් සඳහන් කරනවා කොසල් රජුරෝ කාකේත නුවරට හදිස්සි ගමනක් යෑම සඳහා විනීත රත දැන් මේ සූත්‍රය රත විනීත යන්නේ සඳහන් වෙලා තියෙන්නේ මේ උපමාවට අනුව තමයි නම හල්දලා තියෙන්නේ. ඉතින් මේ විනීත රත හතකින් තමයි මේ කොසල් රජුරෝ ගමන ආරම්භය කරන්නේ. ගමනේ පිටත් අවසන් කරන්නේ. කොසල් රජුරෝ ඒ මාලිගාවේ සිට ගමන පිටත් වෙන අවස්ථාවේදී එතන ඉඳන් එක රතේ ගොඩ වෙලා පළවෙනි රතයෙන් බැහැලා දෙවෙනි රතේට ගොඩ වෙනවා ඊළඟට දෙවෙනි රතෙන් ගිහිල්ලා තුන්වෙනි රතයට ගොඩ වෙනවා දෙවෙනි රතේ අතහරිනවා ඊළඟ මේ ආදි වශයෙන් එකින් එක එකින් එක තමයි මේ කොසල් රජුරෝ පසේනදී කොසල් රජුරෝ මේ ගමන පිටත් වෙලා සාකේතයට යන්නේ. සාකේතෙට ගියාට පස්සේ තුන තෙරුන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා සාකේතෙට ගියාට පස්සේ මේ කොසල් රජුරුවන්ගෙන් විමසනවා ඔබ මේ රතෙන්ද මෙහෙට ආවේ සාකේතයට පැමිණේ. අමාත්‍යවරු ආදී ඥාතීන් ආදී විමසනකොට කොසල් රජුරෝ නිවැරදිව සඳහන් කරනවා නම් මේ රතෙන් ආවා කිව්වොත් එහෙම ඒක වැරදි. මේ රතෙන් නෙවෙයි සඳහන් කරනවා පළවෙනි රතේට නැගලා දෙවෙනි රතේට ගොඩ ගමන අවසන් කරලා දෙවෙනි රතේට ගොඩ වුණා එතනින් දෙවෙනි රතේට නැගලා තුන්වෙනි රතේ ළඟට ගිහිල්ලා දෙවෙනි රතේ අතහරිනවා මේ වාදි වශයෙන් මේ කොසල් රජුරෝ මේ විදිහට රත හතකින් තමයි අවසාන රතයෙන් අවසානෙට ගමන අවසන් කරන්නේ. ඉතින් මේ විදිහටයි සඳහන් කරන්නේ කියලා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේදී මේ විදිහට පුණ තෙරුන් වහන්සේ සඳහන් කරනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දක්වාම වෙයි කියලා. චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය දක්වාම වෙයි කියලා. දෘෂ්ටි විසුද්ධිය සංකා විතරණිය විසුද්ධිය දක්වාම වෙයි කියලා. ඒ ඒ කියන්නේ අර රත හත වගේ රත හත මේ එකක්වත් නැතුව බෑ වගේ මේ රත හතම අවශ්‍ය වුණා වගේ අර කොසල් රජුරවන්ට කාකේත නුවරට පිටත් වීම සඳහා රත හතම උපයෝගිනා වගේ මේ බුද්ධ ශාසනයේ ඒ අනුපාදා පරිනිර්වාණය ලබා ගැනීම සඳහා මේ සීල විසුද්ධියත් අවශ්‍ය වෙනවා. චිත්ත විසුද්ධියත් අවශ්‍ය වෙනවා. දෘෂ්ටි විසුද්ධියත් අවශ්‍ය වෙනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් ඥාන දර්ශන විසුද්ධියත් ආදී වශයෙන් විසුද්ධි හතම උපකාර කරගෙන අනුපාදා පරිනිර්වාණය කියන ඒ නිර්වාණය සැනසීම සඳහා මේ බුද්ධ ශාසනයේ මේ විසුද්ධි හත උපයෝගී කරගන්නවා වගේ මහා පුදුම ලෙස මේ පුණතරුන් වහන්සේ මේ සාකච්ඡාවේදී උපමාව ගෙනහැර සාරිපුත් මහ රහතන් වහන්සේගේ ඒ අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා. අවසානයේ සාරිපුත් මහ රහතන් වහන්සේට මහා සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම සාරිපුත මහ රහතන් වහන්සේ සඳහන් කරනවා ඔබ කවරෙද්ද? ඔබගේ නම කුමක්ද? ඔබගේ නම කුමක්ද? සබ්බ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔබ කෙසේද හඳුන්වන්නේ? මේ ඊට පස්සේ මේ මන්තානි පුත්තු පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරනවා මගේ නම පුන්න සබ්බාමචාරයන් වහන්සේලා හඳුන්වන්නේ මන්තානි පුත්ත නමින් කියලා හඳුන්වනවා කියලයි මේ පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරනවා ඊට පස්සේ මේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් සතුටු වෙනවා සතුටින් අනුමෝදන් වෙනවා සාදු සාදු මේ බොහොම අපිට මහා ලාභයක් මේ වගේ එතන එතන ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරගන්න ලැබීම මහා ලාභයක් කියලා මේ වගේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීම අන් සබ්‍රමචාරින් වහන්සේටත් මහා ලැබුමක් ආදි වශයෙන් වර්ණනා කරනවා. ඊට පස්සේ මන්තානිකුත් තෙරුන් වහන්සේ නැවත විමසනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් ඔබ වහන්සේගේ නම කුමක්ද? ඔබ වහන්සේ සබ්‍රමචාරින් වහන්සේලා කෙසේද හඳුන්වන්නේ කියලා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කරන මාගේ නම උපතිස්ස සබ්‍රාමචාරින් වහන්සේලා සාරිපුත්ත නමින් හඳුන්වනවා කියලයි සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනකොට පුණ තෙරුන් වහන්සේට කියවෙනවා මොන තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා අනේ ඇවැත්නි මම හරියට බුදුන් වහන්සේ වැනි උතුමෙක් බුදුන් වහන්සේ වැනි උත්මයෙක් ගාවනේ මම මේ සාකච්ඡා කරලා තියෙනවා මම දැනගත්තා නම් මේ ප්‍රශ්න සාකච්ඡාවට කලින් මේක දැනගත්තා නම් මට මේ ප්‍රශ්නවත් හරියට විසඳන්න ලැබෙන්නේ නැහැ කියලයි පුණතෙරුන් වහන්සේ සඳහන් කරන් දෙන්නේ. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ යන උතුමෙක් ඇසුරු කිරීම මහත් ලාභයක් මටත් මහා ලාභයක් ඒ වගේම ඇසුරු කරන ස්වාමීන් මහා ලැබුමක් හැටියටයි මේ පුණ්‍ය තෙරුන් වහන්සේත් මේ විදියට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තුළ ඇති වුණ සංවාදයේ එකිනෙකා අනුමෝදන් වෙනවා මහා නාගයෝ දෙදෙන සතුටින් අනුමෝදන් වුණා කියලා සූත්‍ර දේශනා අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ උතුමන් වහන්සේලා ශ්‍රේණාස්තව ඒ උත්තරමයන් වහන්සේලා පාරමී ශක්තියෙන් සඳහන් වෙලා තියෙනවා මේ උතුමන් දෙදෙනා රන්වන් පාට සිරුරු දරනවා කියලා. ඒ තරම් මහා උතුම් ශ්‍රේෂ්ඨ උත්මය. ඒ වගේ අතරම් රන් පාට ශරීර දරන වගේම සීනාස වූ ඒ උතුමන් වහන්සේලා දෙදෙන ඒ වනය සෝභාමානවත් කළ බවයි අර්ථ කතාව තුළ බොහොම අපූර්වට මේ පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. මේ සූත දේශනාව තුළ අපට ලබන්න පුළුවන් මහා වටිනා කියන ධර්ම කොටාසයක් සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි විසුද්ධි හත වශයෙන්ම දස කතා වස්තුන් ඇතුළත් කොටගෙන මේ විසුද්ධි හත දේශනා කරලා තියෙන්නේ. ඉතින් මුලදී භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මේ දස කතා වස්තුන් පිළිබඳව මුනකලා තියෙන මේ වගේ දුස්සුන්නාන්ත නමක් එහි ජාත භූමියේ වැඩ සිටිනවාද? එවෙලෙයි අර ස්වාමීන් වහන්සේලා සඳහන් කරේ මන්තාන පුත්ත පුන්නෝ නම් මන්තාන පුත්ත පුන්න නම් තෙරුන් වහන්සේ කියලා නම සඳහන් කරන්න තිබුණේ. ඉතින් මේ ජීවිතේ මේ විදිහට අපි සෑම සිරු දෙනෙකුටම අවශ්‍ය වෙන මේ දස කතා වස්තුන් උපකාරගෙන සප්ත විසුද්ධීන් භාවිතා කිරීම බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ ජීවිතයේ පින්වත්නි අපි හැම දිනාම මේ දස කතා වස්තුන් පිළිබඳවත් දැනගත යුතුයි. දසකතා වස්තුන් පිළිබඳව දැන ගැනීම මහා උපකාරයක් වෙනවා. ඒ වගේම පින්වත්නි මේ දසකතා වස්තුන් ප්‍රකාශ කර විමසපු භාගතුන් වහන්සේ මේ ධර්ම ගෞරවත්වය නිසාම භාගතුන් වහන්සේ මහා සුද්ධෝදන රජුගේ ප්‍රජාපති ගෝතමී ආදී ඥාතීන්ගේ සෝදුක් නොවිතාරා මේ විසුන් වහන්සේ කෙනෙක් ගැනම විමසන්නේ භාගතුන් වහන්සේ ධර්ම ගරුත්වය නිසා බව අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා. භාගතුන් වහන්සේ නොඑක් අයගේ යහපත සඳහා නොඑක් විදිහට උපකාර වුණා, පිහිට වුණා. කාශ්‍යප මහරහතන් වහන්සේ අභිනිෂ්ක්‍රමයේදී පවා බොහෝ දුර ගෙවාගෙන භාගතුන් වහන්සේ වැඩම කරන් තිබුණු ධර්ම ගෞරවත්වය නිසා සෝන කුටිකන් ආදී ස්වාමීන් වහන්සේලා ගන්ධ කුටියට වැඩම කරගෙන සුවන කුටි කන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්න දීලා සරබන්න සොරයෙන් ඒ කියන්නේ මිහිරි ලෙස ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා අතරින් අගතන් භාවය ලැබලා දුන්නා මේ ආදි වශයෙන් ධර්ම ගරුත්වයෙන් තමයි බාල කථාගතයන් වහන්සේ සිද්ධ කරේ බව අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා එසේම කාශ්‍යප බුද්ධ බුදුන් වහන්සේ ඒ ගටිකාර කියන ඒ කුඹල්කරුවගේ නිවසට වැඩම කරලා තමන් අතින්ම සී අස්තයෙන්ම ඒ දාණය අරගෙන වැඩම කළ බව සඳහන් වෙලා තියෙනවා. ඒ ධර්ම ගෞරවත්වය නිසා ඒ වගේම තථාගතයන් වහන්සේ ගෞතම භාගතුන් වහන්සේ වෙන දිශාවකට වස්වාදී සඳහා පිටත් වෙලා ජේතවනාරාමයෙන් පිටත් වෙලා යන විට අනේ පිරිසුදුමා කොසල් රජු ආදී රජුරවන්ට ඒ වරක්වා ගන්නට නොහැකුණා. නමුත් පුන්නා නමැති දාසිය විසින් අනේ පිරිසුදුමා ළඟ සේවය කරන ඒ පුන්නා දාසියගේ ඉදිරිපත් වීමෙන් අනේ පිරිසුදුමාගේ විමසා භාගතුන් වහන්සේ වෙත වැඩම කරලා පුන්නා දාස විමසනවා භාගතුන් වහන්සේ වැඩ සිටින්නේ කියලා පුන්නා දාස විමසනවා ඔබ ඔබතේ 16ක් කුමක් කරන්නද කියලා. ඊට මේ පුණා 16 සඳහන් කරනවා භාගතුන් වහන්සේ මට දෙන්න දෙයක් නැති බව ඔබ වහන්සේ දන්නවා. නමුත් ඔබ වහන්සේ වැඩ සිටියොත් මම තිසරණ සහිත පංචිල් සමාදන් වෙනවා පෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙනවා කියලා මේ පුණා දාසි සිහිපත් කරාට පස්සේ ධර්ම ගරුත්වය නිසාම කථාගතයන් වහන්සේ ආපසු දේතනාරාමයේ වැඩ වාසය කරන්න ලැබුණා. ඒ වගේම නන්දක තෙරුන් වහන්සේ ධහම දේශනා කරන විට තථාගතයන් වහන්සේ එම ශාලාව වෙත වැඩම කරලා දොරට තට්ටු කරන්නේ නැතුව භාගතුන් වහන්සේ ඒ ඉන්න විදිහටම තථාගතයන් වහන්සේ තුන්නම් රාත්‍රියක් ඒ නන්දක තෙරුන් වහන්සේගේ ධර්මය ආගෙන සිටි බව සඳහන් කරලා තියෙනවා. පසුව නන්ද තෙරුන් වහන්සේ ධර්ම දේශන අවසානයේ භාගතුන් වහන්සේ වැඩම කරා ඒ වෙලේ නන්දක පෙරණා සඳහන් කරනවා භාගතුන් වහන්සේ කොයි වෙලාවේද වැඩි කියලා ඊට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරා ඔබ ධර්මයේ පටන් ගන්න වෙලාවම වැඩි ඊපස්සේ නන්දික පෙරුන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ වහන්සේ බුදු කෙනෙක් ඔබ වහන්සේ බොහොම සියුමැලි ඒ නිසා ඊපස්සේ භාගතුන් සඳහන් කරනවා නන්දකේ ඔබ කල්පයක් මත් ධර්ම දේශනා කරා නම් මම ශ්‍රවණය කරනවා කියලායි බුදුන් වහන්සේ සඳහන් කරන්නට ලැබුණේ. මේ වගේ විස්තර කතා වලින් අපට දැනගන්න ලැබෙන්නේ තථාගතයන් වහන්සේගේ තිබුණ ධර්ම ගෞරවය. ධර්මයේ ප්‍රතිපත්තියට පැමිණිච්ච කෙනෙක්ගේට තියෙන ගෞරවය. ඉතින් ධර්ම ගෞරවය නිසාම තථාගතයන් වහන්සේ ඒ අයට පිළිත වෙච්ච විදිය, ඒ තැන්වලදී කටයුතු කරපු විදිය අපට අර්ථ කතාව අනුව තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ දහම තුල මෙසේ දස කතා වස්තු වලින් සඳහන් වෙලා තියෙන්නේ අල්පේච්ඡ කතා. පළවෙනි කතාව තමයි අල්පේච්ඡ යම් පිළිබඳව කතාව. අල්පේච්ඡ ස්වභාවය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. දහම තුල හතර ආකාරයකට අත්තිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අප්පිච්ඡතා යන්නේ හතර ආකාරයකට සඳහන් කරලා තියෙනවා. අත්තිච්ඡතා යන්නේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේට ලැබිච්ච දේ පිට වඩා අනික් කෙනාට ලැබිච්ච දේ පිළිබඳව මහා වටිනාකමක් දැනෙනවා. තමන් සතු දෙයට වැඩිය පරසන්තක වස්තුන් කෙරෙහි ආසාවක් උපදිනවා. ඒක මහා වටිනාකමක් තියෙනවා. සඳහන් කරලා තියෙනවා එකම එකම වාදනය, එකම ඇතිලිය, එකම තාච්චියේ බැදපු කවු කැවුමක් වුණත් ඒ කැවුම ලබලා දුන්නත් ඒ කැවුම Tamanට වැඩක් නැහැ. නමුත් අනිකෙනාට ඒ කැවුම ලබලා දුන්නොත් එහෙම ඒ ලබාගත් කෙනාගේ කැවුම මහා වටිනාකමක් දැනෙනවා. ඒ වගේ තමන්ගේ දේට වැඩිය අනෙක් කෙනාගේ දේ පිළිබඳව ආසාවක් ඇති වෙනවා නම් එකම දේ මොහොත් අරක ලබා ගැනීම සඳහා කැමැත්ත ඇති වෙනවා වගේ අත්‍ත්‍යතාවයන්ෙන් සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ ස්වභාවයක්. ඉතින් අත්‍ත්‍යතාවයන්ෙන් සඳහන් කරනවා ඊළඟට පාපිච්චතා පාපිච්චතා යන්නේ සඳහන් කරන්නේ තමන්ගේ නැති ಗುಣ ප්‍රකාශ කරනවා අවිද්‍යාමාන වූ ගුණයන් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ තමන්ගේ නැති ගුණයන් ප්‍රකාශ කරනවා. ඒ වගේම පමණ දැනගෙන ගන්නෙත් නැහැ. පමණ දැනගෙන නෙවෙයි මේ දේවල් පරිහරණය කරන්නේ. දායක ආදීන්ගෙන් දෙන දේවල් පමණ දැනගෙන නෙවෙයි පරිහරණය කරන්නේ. මේ විදිහට පාපිකතායන් සඳහන් කරන්නේ ඒ විදිහේ පුද්ගලයන් පිළිබඳව. ඊළඟට මහිත්‍යතා යනුවෙන් සඳහන් කරනවා මහිත්‍යතා යනුවෙන් සඳහන් කරන්නේ ඒ වගේ තමන්ගේ තියෙන ගුණයන්ම ප්‍රකාශ කරනවා නැති ගුණ නෙවෙයි තමන්ගේ තියෙන ගුණයන්ම ප්‍රකාශ කරනවා නමුත් පමණ දැනගෙන නෙවෙයි දේවල් පරිහරණය කරන්නේ පරිභෝග කරන්නේ මේ විදිහේ පූර්වනේ කාරණයෙන් පෙන්ලා දීලා තියෙන ඒ වගේ මහිත්‍යතාවයන් පිළිබඳව මහිතතාවයට පත්තර පත්වෙච්ච පුද්ගලයාට හරියට තමන්ගේ මෞතුමියකවත් මවටවත් ඒ සුක්තිමත් කරලා අවසන් කරන්න බෑ කියලා සතුරු කරන්න බැරි බවයි සඳහන් කරලා තියෙන්නේ ගින්න සමුද් මහමුහුද මහිතතා යන මේ තුන් දෙනාටම කොච්චර පත්‍ය ලැබලා දුන්නත් ඇතීමක් නැති බවයි සඳහන් කරලා තියෙන්නේ මහිතතාවය කියන්නේ ඒ වගේ දෙයක් ඒ වගේම අපිච්චතායන් සඳහන් කරලා තියෙන්නේ අල්පේච්ඡ භාවය කියන්නේ තුන්වත් තමන්ගේ තියෙන ගුණයන්වත් ප්‍රකාශ කරන්නේ නැහැ. තමන්ගේ තියෙන ගුණයන් ප්‍රකාශ කරන්නේ නැතන ශ්‍රද්ධාව තිබුණාට පෙන්වන්නේ නැහැ. සීලය, සමාධිය ආදී ගුණයන් තිබුණාට, බහුසුත භාවය තිබුණාට, වීරය ආදී ගුණයන් තිබුණාට ඒ වගේම තමන්ගේ අරහත් භාවය ආදී ඒ ගුණයන් තිබුණාට ඒ දේවල් ප්‍රකාශ කරන්නේ නැහැ. දැනෙන් දන්නවන්නේ නැහැ අනෙන් අයට. ආන් ඒ වගේ තිබුණාද අප්පිටතාවයන් කියන්නේ ආන් ඒ වගේ ගුණයක්. ඒ නිසා මේ විදිහට කථාගතයන් වහන්සේ අල්පේච්ඡ කතා පිළිබඳව දක්වලා තියෙනවා. අර්ථ කතාව තුළ තවත් ආකාරයේ අල්පේච්ඡයන් පිළිබඳ හතරක් දක්වලා තියෙනවා. පත්‍ය අල්පේච්ඡ භාවය භූතාංග අල්පේච්ඡ භාවය පරියප්ති අල්පේච්ඡ භාවය අධිගම අල්පේච්ඡ භාවය යනුවෙන් තවත් හතර ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා පත්‍ය අල්පේච්ඡ භාවය යනුවෙන් සඳහන් කරලා තියෙන්නේ සූපකයන් අතරින් ඒ සමන්ට ලැබෙන ඒ දේවල් ඒ දායක ආදීන්ගෙන් ලබා ගන්න විට ප්‍රමාණය දැනගෙන ඒ සාමාන්‍ය බොහෝ ප්‍රමාණයක් දුන්නත් බොහෝ ප්‍රමාණයක් දුන්නම Tamanට ගැළපෙන විදිහට මේ මේ රූපස්ය ලබා ගන්න බවයි සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට සත්‍ය අල්පේත භාවයත් අධිගම අල්පේත භාවයත් ඒ වගේම භූතාංග අල්පේත භාවයත් පරියත් අල්පේත භාවයත් යන්නේ සඳහන් කරලා තියෙනවා ඊළඟ දූතාංග අල්පේත භාවය හැටියට සඳහන් කරලා තියෙනවා මේ දූතාංගයන් සමාදන් වෙන ස්වාමීන් වහන්සලා ඒක ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. එක් ස්වාමීන් වහන්සේ දෙදෙනාක් වැඩ වාසය කරන්න දෙදුනා මේ ස්වාමීන් වහන්සලා සහෝදර ස්වාමීන් වහන්සලා දෙනවා මේ ස්වාමීන් වහන්සලා දෙනුමකින් වැඩිමල් ස්වාමීන් වහන්සේ එක වේලයි වළඳන්නේ. ඉතින් මේක ප්‍රකාශ කරන් කරේ නෑ බොහෝ කාලයක් ගිහිල්ලා උද්දඬුවක් ලැබිලා බාල ස්වාමීන් වහන්සේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට වැඩිමහල් ස්වාමීන් වහන්සේට ඒ සෞද ස්වාමීන් ලැබලා දුන්නා. ඊට පස්සේ දාන වළඳ අවසන් වෙනවත් එක්කමයි මේක ලැබලා දුන්නේ. ඊට පස්සේ මේක ලබාගත්තේ නෑ නැවත. අවශ්‍ය නෑ ඒක සඳහන් කරා. ඊට පස්සේ ඇසුවා ඒ දූතාංගද කියලා. නමුත් මේක ප්‍රකාශ කරේ නෑ ඒ බොහෝ කාලයක් ආරක්ෂා කරුන්නේ දූතාංගය ප්‍රකාශ කරන්නේ නැතුව උද්දාණ්ඩුව අරගෙන වැළඳපු බවයි මේ කතාවස් වලින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බොහෝ ස්වාමීන් වහන්සේලා තමන් රකින්නා වූ දූත ගුණයන් අන් අයට දැනෙන්න අරින්නේ නැහැ. දැනෙන්න අරින්නේ නැහැ. ඒ විදිහේ මහා අල්පේච්ඡ භාවයක් තමයි භූතාංග අල්පේත භාවය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඒ වගේම පරියත්ති අල්පේත භාවය යන සඳහන් කරලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා තමන් දන්න භාවය ප්‍රකාශ කරන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ නමක් කාකේත වාසී ඒ ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරන්න දුනගස්දුව ඒ ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා විමසනකොට සඳහන් කරන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා හඳාන් කරනවා වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ චෝදනා කරන්න දෙදුනා. මේ ස්වාමීන් වහන්සේ සාකේත වාසී ස්වාමීන් වහන්සේට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒ සේනාසනයෙන් පිටත් වෙලා වෙන සේනාසනයකට වැඩම කරා. පසුව ඒ සේනාසනයේ ඉන්න විටදී මේ ස්වාමීන් වහන්සේ වස් වාසයේ අවසානයේ පවාරණ දිනේ ඒ සියලු ප්‍රදේශයේ බොහෝම ප්‍රීති බොහෝ ධනවන විදියට ධර්මය අන් අයට මහා ප්‍රීතියක් යන විදියට ධර්ම දේශනා කර බවයි සඳහන් කරලා තියෙන්නේ මේ පරියත්ති අල්පේච්ඡ භාවය වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒ වගේම අධිගම අල්පේච්ඡ භාවය වශයෙන් සඳහන් කරලා තියෙනවා තමන්ගේ තියෙන සෝවාන් සකෘදාගාම ආදී අනාගාම ආදී ඒ ඵලයන් ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ අල්පේච්ඡ භාවයන් හතරක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා මේ බුද්ධ ශාසනය තුළ. ඉතින් මේ විදිහට පින්වත්නි අල්පේච්ඡ කතා වශයෙන් සතාගතයන් වහන්සේගේ ධර්ම තුළ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පින්වත්නි සම්තුෂ්ටි කතා, සම්තුෂ්ටිය ලද දෙයින් සතුට වීම පිළිබඳව විස්තර කරලා තියෙනවා අර්ථ කතාවන් තුළ අර්ථ කතාව තුළ සඳහන් වෙලා තියෙනවා යතා ලාභ සන්තෝෂය යතා බල සන්තෝෂය යතා සාරුප්ප සන්තෝෂ වශයෙන් මේ සම්පූර්ණි භාවය විස්තර කරලා තියෙනවා මේ දස කතා වස්තු වලින් දෙවෙනි කතා වස්තුව හැටියට මේ සන්තුෂ්ටි භාවය කියන්නේ ලද්දෙන් සතු වෙන කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ ස්වාමීන් වහන්සේට ලැබිච්ච ඒ සූපසේ වන සීවරයක් ලැබුණොත් එහෙම ඒක රළු සීවරක්ද සුනිසූරක්ද කුමන ආකාරයේ දෙයක්ද ඒක ඒ ස්වාමීන් වහන්සේ ලබා ගන්නවා නමුත් හොඳ ඊට වඩා හොඳ දෙයක් ලැබුණත් නැවත බලාපොරොත්තු තිබ්බට ඒක ගන්න යන්නේ නැහැ ඒ වගේ යථා ලාභ සංකෝෂ වශයෙන් හඳාන් කරලා තිනවා වගේම යථා බල සන්තෝෂ වශයෙන් දාම් කරලා තියෙන්නේ තමන්ට බොහොම අපහසු දරන්න බර වැඩි සූරක් ලැබුණොත් ඒක තව ස්වාමීන් වහන්සේ නමකට ලැබලා දීලා වෙන සූරක් ලබා ගන්නවා ඒක යථා බල සන්තෝෂය හැටියට. වගේම යථා සාරුක්ක සන්තෝෂය හැටියට සඳහන් වෙනවා වටිනා සිවුරක් ලැබුණත් වටිනා ඒ ලැබුණ දේ පරිභෝග කරන්නේ නැ වෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට හරියි නැත්නම් පත්ති අඩු ස්වාමීන් වහන්සේ නමකට හරි ඒ චීවරය ලැබලා දීලා ඒ චීවරය ලැබලා දීලා තමන්ට වටින්නේ නැති ඒ චීවරක් ලබාගෙන ඒ තමන්ගේ ඒ චීවර ඒ ස්වාමීන් වහන්සේලාන් ඉල්ලගෙන වටිනා චීවර දීලා ඒක පරිභෝග කරනවා ඒක යථා සාරූප්‍ය සන්තෝෂ වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ සංසුක්ති භාවය එතකොට මේ බුද්ධ ශාසනයේදී එසේ කටයුතු කරනවා මේ සිව්පසය පිළිබඳවම පින්ඩපාතය පිළිබඳවත් එහෙමමයි ඊළඟට සේනාසන පිළිබඳවත් එහෙමමයි ඊළඟට ගිලම්පස පිළිබඳවත් එසේමයි ඉතින් මේ විදිහට සංස්කෘති කතා වශයෙන් සඳහන් කරලා තිනවා ඊළඟට කවියක කතා වශයෙන් සඳහන් කරලා තිනවා ඊයේ කාය විවේකය චිත්ත විවේකය උපදී විවේකය වශයෙන් කාය විවේකයේ හැටියට සඳහන් කරලා තියෙන හුදකලාවම වැඩ වාසය කරනවා හුදකලාවෙම පින්නපාතේ දෙනවා හුදකලාවෙම සක්මන් කරනවා හුදකලා වාසයක් පිළිබඳව ළඟට චිත්ත විවේක හැටියට සඳහන් කරලා තියෙන විදර්ශනා පාදක අෂ්ඨ සමාපatti ලාභිත්‍ය ඉතින් මේ විදිහට චිත්ත විවේක උපදිවේක හැටියට සඳහන් වෙලා තියෙන නිර්වාණය මේ විදිහට පවිවේක කතා වශයෙන් මේ විස්තර සඳහන් වෙලා තියෙනවා ඊළඟට අසස්සග්ග කතා අසංසාරද කතා වශයෙන් සඳහන් කරලා තියෙනවා නොඑක ආකාරයේ සංසර්ගයන්. ඒ කියන්නේ පින්වත්නි දර්ශන සංසර්ගය, ශ්‍රවණ සංසර්ගය, සම්භෝග සංසර්ගය මේ ආදි වශයෙන් කාය සංසර්ගය ආදි වශයෙන් මේ සංසර්ගයන් පිළිබඳව පහක් සඳහන් කරලා තියෙනවා. සමහර කෙනෙකුට දර්ශන සංසර්ගය දැකීම තුළින් ඒක අකුසල් ඉපදෙන ස්වභාවයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඇසීම තුළින් යම් යම් කෙනෙක් පිළිබඳව යම් යම් අය පිළිබඳව ස්ත්‍රියකට නම් පුරුෂයෙක් පිළිබඳව පුරුෂයෙක් නම් ස්ත්‍රියෙක් පිළිබඳව මේ විදිහට මේක ආකාරයේ ඇසීම තුළින් මේ විදිහට මේක ආකාරයේ සංහාවන් ආසාවන් හට ගන්නවා. ඉතින් මේ විදිහට දර්ශනයෙන් ඒ වගේම සම්භෝග කිරීමෙන් ඒ කියන්නේ නොඑක ආකාරයේ භාණ්ඩයන් පිළිබඳව ඒ දේවල් පිළිබඳ ආසාවක් නැති වෙනවා මේ විදිහට ඒ දේවල් පිළිබඳව ඇලෙන්නේ නැතුව ඒ දේවල් වලින් අයින් වෙලා වාසය කරන එකට කියනවා අසංසග්ග කතා වශයෙන් මේ දේවල් පිළිබඳව කතාවේ දෙන්නේ නැහැ. ඒ වගේම වීර්ය ආරම්භ කතා. වීර්යයන් පිළිබඳව තමන් හිතගෙන ඉද්දී නම් ඇවිදින විට නම් ඒ ක්ලේශය ඉපදුනේ ඇවිදින අවස්ථාවේදී මේක දුරු කරගන්නවා. ඒක සිතගෙන ඉන්න අවස්ථාවට ගෙනියන්නේ නැහැ. හිතගෙන ඉද්දි නම් ඇතුනේ ඉඳ ගන්න අවස්ථාවට යන්න දෙන්නේ නැහැ. හිතගෙන ඉද්දි මේ කෙලෙසේ දුරු කරනවා. මේ විදිහට වීර්ය ආරම්භ කතා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. වීර්යම් පිළිබඳව මේ බුද්ධ ශාසනයේ දක්වලා තියලා තියෙනවා. ඒ වගේම සීල සම්පදා කතා, සමාධි කතා, ප්‍රඥා කතා ආදී වශයෙන් සීලයන් පිළිබඳව සතර සංවර සීලයන් පිළිබඳව සාකච්ඡා පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඊළඟට සමාධි කතා මේ ආකාරي සමාධි මට්ටම් පිළිබඳව දක්වලා දීලා තියෙනවා. ප්‍රඥා කතා යන්නේ සඳහන් කරලා තියෙන්නේ නිර්වාණය පිළිබඳව. ඉතින් විමුක්තිය ආදී කතා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊළඟට විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් සත්‍යක්ෂා ඥාන ආදී වශයෙන් මේ දස කතා වස්තුන් දක්වලා තියෙනවා දස කතා වස්තුන් තුළින් මේ බුද්ධ ශාසනයේදී සඳහන් කරන්නේ පෙන්වලා දීලා තියෙන්නේ මේ විදිහට රත විනීත සූත්‍රයත් සප්ත විසුද්ධීන් අතරින් සප්ත විසුද්ධීන් ප්‍රකාශ කිරීමේ ප්‍රශ්න කිරීමේ දසකතා වස්තුන් ගැනම සඳහන් කරයි කියලායි දක්වලා තියෙන මේ සූත්‍ර දේශනාව තුළ මේ විදිහට රත විනීත සූත්‍රයෙන් තුනක් මේ බුද්ධ ශාසනය අපිට ලැබිච්ච මහා උතුම් වූ මේ නිර්වාණයටම පෙන්වලා දීලා තියෙන සඳහන් කරලා තියෙන වටිනා කියන සූත්‍ර දේශනාවක්. එනිසා අපි හැම දිනකටම වටින මේ සූත්‍ර දේශනාව පිළිබඳව මේ පින්නත් අයත් කියවලා බලලා පොත්පත් බලලා ඒ වගේම සප්ත විසුද්ධීන් ආදිය දක්වලා තියෙන පොත්පත් පරිශීලනය කරලා මේ ජීවිතේ ඒ උතුම් වූ සැනසීම ධර්මයෙන් ලබන්නා වූ සැනසීම ලබා ගන්නට අපි හැම දිනෙකටම උත්සාහවත් විය යුතුයි. ඒ නිසා මේ පින්වත් අයට අද දවසේ මේ රත විනීත සූත්‍රය තුලින් දැනගත්තු මේ සප්තවිසුද්ධියෙන් සහ දසකතා වස්තුන් පිළිබඳ මේ පින්වත් අයට මේ දැනගත් මේ කාරණාවන් ධර්ම අවබෝධය පිණිසම හේතුවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ආකාශත්හාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං සාසනං තිරං රක්ඛං දේශනං තිරං රක්ඛං මං කරන්ති